විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පසුගිය ජනවාරි 8 වෙනිදා ලබා දුන් ජනවරම ඒ ජනවරම පාර්ලිමේන්තුවේ නියෝජනය වුණේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණය කරන්න අපිට නොහැකි වුණා. සමහර කොටසක් විතරයි විධායක ජනාධිපතිවරයාට සහ ස්වාධීන කොමිෂන් සභාවට අනුකූලව කෙරුණේ. ඒ නොකෙරුණු අපේ ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු ඉටු කරන්න අනාගතය සඳහා අවශ්‍ය කරන දේශපාලන යටිතල පහසුකම් ගොඩනගන්න පාදකරණය වෙච්ච සමාජය මුදාගෙන මේ සමාජයේ හැම කෙනාටම සමාවස්ථා තියෙන සමාජයක් ගොඩනගන්නත් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිමත් පසුබිම ගොඩනගන්නත් අපි කැප වෙන්නේ. අපි ස්වාධීන පිරිසක් හැටියට පාර්ලිමේන්තුව ඉදිරියේ ක්‍රියාත්මක වෙන එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නෙවෙයි අපි.